අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද හතරවෙනි දවසටත් මේ 115 වෙනි භාවනා වැඩමුළුවේ ප්‍රශ්න විචාරතුමක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පසුගිය දවස් කීපය කරපු විදිහට ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගෙන ඔය රත්නසිරි මාත් ඇවිල්ලා සිටිමු වරද්ද වරද්ද කියවන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ පෙර දිනේදී මෙන් ඔබ වහන්සේගේ උපදේශ පරිදි මම දැඩි අධිටනේ යුතුව අදද භාවනා ආරම්භ කෙලිමි. මට නිවනටම අරමුණු වේවා යන පැතුමත් සමග සක්මනට පිවිසෙමි. ලනුපැදුර අවසන් වන තෙක්ම හොඳ සිහියෙන් වම දකුණ ලෙස ගමන් කර සෙමින් සෙමින් පියවරක් පියවරක් දෙස විමසිලිමත් වෙමි. එහිදී එක් පාදයක විලුඹ ක්‍රමෙන් ඉස්සෙන විට සිරුරේ බරද ඉස්සෙන බවත් ඇඟිලි තුඩුත් ඉසි පාදයේ ඉදිරියට යන විට සිරුරේ බර ඉදිරියට ඇදී යන බවත් දුටිමි. මෙසේ මුළු ගමනේදීම සිදුවන්නේ සිදුවන්නේ එය උවත් තවදුරටත් විමසිලිමත් වීමේදී යටුපැතුලේ සමහර කොටස් එනම් පටවිය පැදුරේ පටවිය සමග තද වෙන හා නැවත බුරුල් වෙන බවත් දැනගතිමි. ඒ අතර ස්වාමීන් වහන්සේ පාදය විලුඹ දෙස සිට ඉදිරියට පොළවේ වදින විට ෂණිකව හටගත් නාම රූප එසනින්ම බිඳී යන බවත් හඳුනා ගතිමි. වැලි මළුවේදීද එය මනවින් අවබෝධ කරගතිමි. ස්වාමින් වහන්සේ මෙතෙක් අවුරුදු 4ක් පමණ භාවනාවේ නියැලුණු මට නාම රූප පිළිබඳව අවබෝධ උනේ අද දිනේදීය. එයට හේතුව දිනපතාම ඔබ වහන්සේ අපගේ අවිද්‍යාවේ මලකට සූරා දමන හේිනි. ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා. සිරුරේ සිදු කරන සෑම ක්‍රියාවක්ම එසේ ක්ෂණයක් පාසා ඇතිවෙන නාම රූප බිඳි නැවතත් එහෙම සිදුවීම නේද? පරියංකේදීද මූල කර්මස්ථානයේ වන හුස්ම ඉහළ පහළ ගැනීම බැලීමේදී ආස්වාසයේදී ඇදී ආ වාත ධාරාව ගොරෝසු ලෙසත් ඉහළට යයි. එයට එයම ආපස්සට හැරුණා ලෙස දැනිනි. ආශ්වාසයේ කෙටි බවත් ප්‍රශ්වාසයේ ඊට වඩා දිග බවත් මුළු පපු කුහරයටම ඒ සඳහා සූදානම් වන බවත් තෙනුනි. ටික වේලාවකින් ආශ්වාසය ප්‍රශ්වාසය සංසිඳුනි. ඒ දෙස බලා සිටි අතර මහත් ප්‍රමෝදයක් ඇතිවිය. පෙර දිනෙමින් හිස් අවකාශයක් ඇතිවිය. එහි නාම රූප කිසිවක් නැති අතර අනිත්‍ය මෙනෙහි කිරීමද කිරීමටද පෙනෙන දෙයක් නැත. එවැනි අවස්ථාවක් ගෙවා යන්නේ කෙසේදයි පහදා දෙන ලෙස ඉතා ඕනකමින් ඉල්ලා සිටිමි. වහන්සේ නිදුක් නිරෝගී වේවා ප්‍රාර්ථනා කරමි. උත්සාහ කරලා තියෙනවා ඉස්සරහට යන බවත් තේනවා. නමුත් මේ නාම රූප කියන වචනේ යොදපු හැම තැනම පටලවාගෙන තියෙනවා වගේ පේනවා. ඉතින් ඒ නිසා මේ රචනයේ අදාළ විදිහට මේ කෙනා මොනවද මේ නාම රූප කියලා අදහස් කරන්න කියලා නිර්වචනය කරොත් පුළුවන් විසඳන්න ප්‍රශ්නේ. ඒකව නැති වුණත් විස්තරය හොඳයි. නමුත් මම හිතනවා ඒක හොඳයි කියලා මේ වගේ වචනයක් දාගත්ත ගමන් අර කරගෙන යන ලස්සන ගමන සම්මුතියෙන් කියන්න පුළුවන් එක පටල වෙනවා. ඒක නිසා කැමැති දේ කෙනා සබහා වෙනුවෙන් මොකද්ද මේ රචනයේ නාම රූප කියලා අදහස් කරේ කියලා කියන්නේ? එහෙම නැත්නම් කරුණා කරලා අනිද්දාසේ ඒක දාලා ලියන්න. ඒක නැතුව මේ රචන මේ මුළු නඩුවම කතා කරලා තියෙන එක ගැන. ඒක ලියවිලා නැහැ. ඒකේ ලියවෙන්න ඕනෙත් නැහැ වචන. තමයි වැටෙන දේ වැටෙන වශයෙන් කිව්වනම් හරි. ඇතිවීම නැතිවීම නාම රූප මොනවත් නැති දැන නාම රූප නැති වෙන්න දෙයක් නැහැ. මොකක්ද නාම රූප කියන වචනේ තහනම් වචනයක් කියන්නේ. ඒ වෙනකොට වෙන වචනයක් දාලා රචන ලියන්න. එතකොට මම හිතනවා ඔයිටත් වැඩි ඉස්සරහට යයි. පුළුවන් තරම් ඒ වගේ බරපතල වචන දාගන්න එපා. වචන නරක නිසා නෙවෙයි. නමුත් ඒක නිර්වචනය වුණේ නැත්නම් සම්පූර්ණ වැරදි අදහසක් යනවා. විශේෂයෙන්ම භාවනා කමඨාන් මේකට අවශ්‍යම නැහැ ওই කිසිම බුද්ධඝම වචනයක්. සම්මුතියෙන් හොඳට ලියන්න පුළුවන්. ඊවන පටලැවෙන්නේ නැහැ. ඒ නිසා ඒක ලොකු හානියක් කරලා නැහැ රචනෙට. නමුත් මම ඉල්ලා හිටිනවා ওই කියන தත්ත්වෙ ඉක්මවන්න නම් මේකේන මේ රචනයේ අද නෙමෙයි මොකද්ද නාම රූප කියලා කියන්නේ කියන එක දක්වන්න ඕනේ. ඒ නිසා අපි ඒකට ඉඩ දීලා යන් ඊගා ප්‍රශ්න. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ආනාපානය නිරීක්ෂණය කෙලෙමි. ආස්වාසය ප්‍රස්වාසය. දිගුව කෙටි සියුමියයි. සියුම් වන අවස්ථාවේ රාමුවක ආකාරයේ කිසියම් වේගයක් පමණක් දැක්ගත හැක. අවසානයේ ආනාපානය නැති වී යයි. නැවත ආස්වාසය ප්‍රස්වාසය දෙස සතියෙන් බලමි. අරමුණට හිත යොදා ආස්වාසය ප්‍රස්වාසය කිරීම ආයාසයෙන් කිරීමට සිදුවන බවද වෙහසක්ද දැනේ. එවිට අරමුණේ සිත නොහොපිතා සතියෙන් සිටිමි. සිත විවිධ අරමුණු වෙත ඇදී ගියත් සතිය ඇති බව හැඟේ. සිත කය සැහැල්ලුය. ඒත් මෙම කාල සීමාව තුළ බාහිර කිසිත් අවධානයට යොමු නොවි ඇති බව නැවත අරමුණට සිත පැමිණී විට දැනේ. මෙසේ කොපමණ වේලාවක් සිටියද කියා තේරුම් ගත නොහැක. ගත සිත ප්‍රබෝධමත්මය. අප සියලු දෙනාට වෙනුවෙන් මෙම නිර්මල ධර්මයේ ලබා දෙන්නා වූ අතිමහත් වේසටපත් ඔබ වහන්සේ මේ භවයේදීම උතුම් නිර්වාණය අවබෝධ වේවායි ප්‍රසිද්ධ දනා මහත් ප්‍රාර්ථනා කරමි. ඔක්කොම වෙනුවෙන් පිම්පමුණාට හැදන්නේ. ඒකටත් කමන්නේ නැහැ. මේ මුල් කොටසේ මේට වැඩිය මේක ලස්සනට ලියන්න පුළුවන්. තොරතුරු හොඳයි. ඉස්සරහට ගියේ අදි අදිෂ්ඨාන ශක්තිය වැඩිලා තියෙන බව තොරතුරුලුමුත් පේනවා, වචනලුමුත් පේනවා. අන්තිම පටන් ගන්න වෙලාවේ මේ ආනපානේ ගෙවුනහම මේකත් එක මොනවක්වත් කරගන්න බැරිකමක් තියෙන ඉස්සල ප්‍රශ්නෙත් එකයි මේකෙත් එහෙමයි. නිසා තියෙන වෙලාවේ විස්තර ටික බැලිල්ලෙන් තමයි ඒකට ආලෝකේ වැටෙන්නේ. ඒක නොකිය යන්න හදන්නේ. තමහට ගිහිල්ලක් තියනවා වෙන්නේ නැති ඔය කියන ගෙවිච්ච තැනට. එතනදී ඇති වෙන යම් සැකයක්, බයක්, අනිශ්චිතතාවයක් නැති කරන්න බෑ ගියාට පස්සේ. ඉතින් යන්න ඉස්සෙල්ලා පේන වෙලාවේදී ආස්වාසිය මෙහෙමයි මේක වචන තුනක් ලියලා තියෙන ආස්වාසිය ප්‍රසවාසිය පිළිබඳව. නමුත් ඒක ඊට වැඩිය මං කියනවා ඊට වැඩිය හොඳ ස්වභාව ලක්ෂණ තටහන් ආකාර වශයෙන් ලියන්නේ කියලා. ඔගේ ලියලා තියෙන වචන තුන මතකද ඔබේ? ඉස්ලාම කියනකොට ආනාපාන පිළිබඳ වචන තුනක් තියෙනවා ඒක නරක නෑ. හැබැයි ඒක නිකන් මල්ලෙන් ගහන වචන ටිකක් තියෙනවා. දෙගු කෙටිසියු මොකක්ද කියලා කියන්නේ. දිග වෙලා තියෙන උණුසුමක දිග ගතියක්ද සීතලක දිග ගතියක්ද පීරිගාවේ කියලා කියද්ද ගැටමක දිග ගතියක්ද දන්නේ දිගයි කොටයි කියන මොකද්ද දන්නේ. ඊට සියුම් වෙලා තියෙන මොකද්ද කියලා එව්ව මේ ධාතුවක විශේෂණ පදව. මොකද්ද ධාතුව මොකද්ද කියලා කියන්නේ. ඒක කට්ටි පණින හැටි මෙතෙන්ද ගිය කෙනාගේම දත් හස්සේ පණන. අවශ්‍ය කාරණේ පන්නලා අදාළ විශේෂණ පද දානවා. උත්සාහ කළා තියෙන බව පේනවා. අවංක උත්සාහ කළා තියෙනවා. යකා බෙල්ලෙම අල්ලන්න. සත්පේ අල්ලනවා අල්ලන්න බෙල්ලෙම මේ ආශ්වාසය කියලා කියන්නේ උණුසුමක්ද, සිසිලසක්ද, පීඩි ගැහමනක්ද, වෙහෙසක්ද, කම්පනයක්ද, චංචලයක්ද? දිග කෙටි බව කිව්වට ඒක කියවෙන්නේ නැහැ. හිතනවා ඇති කියවෙනවයි කිය. කියන කෙනාටත් කියවෙනවා. මේ අහගෙන ඉන්න මට කියවෙන්නේ නැහැ. ඒක දන්නවනම් ඔය යන තැනේදී ලොකු ආත්ම ආරක්ෂාවක් ලැබෙනවා. අදිෂ්ඨාන ශක්තියක් එනවා. නිසා අද හතර වෙනි දවසේ නිසා මම කායිමොත් ඉල්ලා හිටනවා. කරුණාකල මේ වාක්‍යයේ ඒ කමඨාන් වார்த்தාවේ ඒ මූල කර්මස්ථානයේ සක්මන නම් ඒකේ වැටහෙන ආකාරය මේ සම්මුතියක් මම අහන්නේ. මොන්නම අභිධර්මයක්වත් මට ඒවා. වැටෙනදී අදින් පස්සේ මං ඉන්නේ දිනන පැත්තේ. දැන් ඉතින් කියපු කියපු නිසා කවුරුවකටද අල්ලගෙන එනවා. නමුත් මම ඉල්ලනවා ඒ වුණාට හැම කෙනාම මේ කිටි කිටි එන්න ඕනේ. කඹේ අදිනා වගේ කිටි කිටි එන්න ඕනේ කර කර බරාරලා ඇරලා කර ඇරලා ඉන්න එපා. එතකොට ඔය ඉස්සරහට එන දේ සැකේ දුරු කරගන්න හම්බ වෙනවා. සැකේ දුරු කරගන්න නම් අල්ලනකොට නම් බෙල්ලෙම අල්ලන්න සතා. බලිගෙන් අල්ලන්නත් එපා. වෙන තැනකින් අල්ලන්නත් එපා. ඒක කනවා. ඒ කැමන තමයි සැකේ කියන්නේ. ඒ කැමන තමයි බය කියන්නේ. ඒකම තමයි අනිශ්චිතතාවය කියන්නේ. ඒකට අන්තිම වාක්‍යය කියනවා දැන් මම මොකද කරන්න ඕනේ කියලා අනිශ්චිතතාවය ඉවර වෙනවා. හරියට අරමුණ අල්ලන්න කද්දාකත් අනිශ්චිතතාවයක් නැහැ ඉස්සරහට යන්න පොදු වார்த்தාවක් විතර ප්‍රශ්නකින් තොරව වார்த்தාවක් ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. කැමැතිද ඒක නා තව ටිකක් අතින් දාලා කියන්න මේ කොහොමද ආශ්‍රව ප්‍රසවාසය වැටෙන්නේ කියලා. අවසරයි සංහන්ස ආස්වාස ප්‍රසවාසයේ පීරිගෑමක් වශයෙන් දැනෙනවා. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ පීටි ගෑම දෙකේ වෙනස මොකක්ද? ආශ්වාස කොට දැනෙන පීටි ගෑම නැහැ ප්‍රශ්වාසයේ දැනෙනකොට පීටි ගෑමනේ වෙනසක් තියනවාද? වෙනසක් දැන් මට හිම තේරුන්නේ සමහස. උන්ට බලන්න එතකොට මට කිය දැයි දැන් මොකද්ද බලන්න ඕනේ? දිගට දැනනවා කෙටියට දැනනවා ලස්සන දැනනවා සුන්දර දැනනවා මොනවද කියන්නේ? මට එතකොට කිසි තැනක යොමු කරවන්නේ මට දැනෙන්නේ මේකයි කියන එක. අනික් නැත්තම් මේ අනික් කට්ටිය වෙනුවෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මේ මං මේ ඉල්ලන කාරණාව ගන්න කොයි විදියට ප්‍රශ්නයක් නැගුවොත් හොඳයි කියලාද හිතෙන්නේ. මේ කවුරුත් අහංගන්න හදනවත් නෙවෙයි. කවුරුත් නොදකත් නෙවෙයි. නමුත් මේකේ තියෙන මේ කෙලෙසේ ඇති, වංචනික ස්වරූපේ ඇති ඒක නොකිය ඔක්කොම කියන දේ කියන. ආන්නේ මේ මේ මං දන්නේ නැහැ සභාවට තාම තීරලා තියෙනවද කියලා මම මොනවද ඉල්ලන්නේ කියන එක. එතකොට ඒක ගන්න ඒක හෙලි වෙන්න මොන වගේ ඉල්ලීමක් මං කෙරුවොත් හොඳයි. කකුල් දෙක අල්ල වඳින්නද? නැත්නම් පහනක් පත්තු කරලා ස්තෝත්‍ර කියන්නේද කොහොම කරන්නද මට තේරෙන්නේ කොහොමද ඉතින් මයික් එකේ තියෙන එක නම් හිතන්නේ ඒක එළියට ගන්න මොන විදිහේ ආදිනිය ඇදින්න වෙයි කියලා. මයික් එකට කතා වෙන්නේ අපි මේ ගොඩුවට කතා වෙන්නේ. කැමතිද මේ හුස්ම පීරිගෑමක් වශයෙන් ඉහළට මෙහිම රවුම් ආකාරයෙන් අන්තිමට රවුම් වේගයක් විතරක් අන්තිමට ඉතුරු වෙලා නැති වෙගෙන යනවා. ඒක එතෙන් ඒක මම පිළිගන්නවා. නමුත් එතෙන් ඉන්නේ ඉස්සරලා දෙක වෙන්ව පෙනෙන වෙලාවක් තියෙනවා. එතනයි ගැටේ තියෙන්නේ. එතනයි ලියන්න ඕන දන. ඒක පන්නන හැටි මම මේ කියන්නේ. ගෙවිනට පස්සේ කියනවා මට ගෙවෙන හැටි කියන වැඩක් නැහැ. ඒකට තාම සැකේ ඇති වෙලා ඉවරයි. පටන් ගන්නකොටම ලද පුළුවන් තරම් ඉක්මනින් මේ ආස්වාසේ මේ ප්‍රසවාසේ කියලා වෙනස ඇති කරලා ගන්න. ඒ නිසා ඒ කතා කරවන්නේ බහතෝරන්න මොන විදිහට උපදේශ තුනොත් හරියද කියලා මට තේරෙන්නේ නැහැ. ඊයේත් අපි එකතු වෙලා තුන් හතර දෙනෙක් එකතු වෙලා සාකච්ඡා කරා මේක කොයි විදිහට කිව්වොත් ඇත්තටම යෝගාවචරයේ ලොකු උනන්දුවක් තියෙනවා. නමුත් මේ කියන දේ වසංගන්න ඕනකමකුත් නැහැ ඒකත් මම දන්නවා. මම මේ ചാටු කතාවක් වංචනික භාවයකින් ෂටගතියකින් ඒක වසංගල එහා පැත්තට යන්න හදනවා. ඒක ඒක හෙලි කරගන්න මම බෙදඟලන්නේ. සම්මාස මට ඒ ටික තේරෙන්නේ මට ඒක නම් තේරෙනවා. ඒ ඒ ටික විතරක් මට හොඳට තේරෙනවා. කොච්චර මං කතා කරලා තේරෙන්නේ නැති බව නම් මට තේරෙනවා. ඒ නිසා මං හිතනවා මේ කමඨාන් සාකච්ඡා පැත්තක තියලා කමඨාන් වார்த்தාව ලියන්නේ කොහොමද කියන රචනය අපි සාකච්ඡා කරමු කියලා. ඒක හරි වැදගත්. කවුද කැමති ඒකට මේ තව අදහස් ප්‍රකාශ කරන්න? ඒ නිසා ඒ හංගන්න හදන දේකුත් නෙවෙයි උනන්දුවක් නැතිකමකුත් නෙවෙයි පින් නැතිකමකුත් නෙවෙයි ඔක්කොම තියෙනවා. මොකද මේ ආශාස වැටෙනකොට මෙහෙමයි ප්‍රසවාස වැටෙන මේකයි කියන කියන එක කියවෙන්නේ නැති එකයි මට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. දැන් අපි එනවා ඊගා ප්‍රශ්නේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරියංක භාවනාවේදී පළමුව මම දැන් මෙතන යනුවෙන් කය වෙතට සිත යොමු කළා. එහිදී මට අරමුණ වූවේ සියුම් වේදනා පුඤ්ජයක් පමණි. ඒ එය කයේ කොමන කොටසේ ඇතිවන්නක්ද කියා තේරෙන්නේ නැහැ. නමුත් විඳීමක් දැනෙනවා. ඒ දෙස බලා සිටින විට උදරයේ පිම්බීම හැකිලිම දැනුණා. ඒ දෙස සතියෙන් බලා සිටියේදී පිම්බීම ඊටා කෙටිවත් හැකිලිම ඊට වඩා දිගුවත් සිදුවන බව දැනුණා. පිම්බීමේදී උදරයේ ඉදිරියට නෙරා එන බවත් එවිට උදරයේ ඉහළ කොටස වැඩිපුර තෙරපෙන බවත් එනිසා කයට වෙහෙසක් දැනෙන බව සතියෙන් දැක් ගන්න ලැබුණා. හැකිලීමේදී උදරය ඇතුළට ගිරෙන බවත් එවිට උදරයේ පටන් මුළු කය පුරාම සැහැල්ලුවක් ඇති වෙන බවත් වැටහුණා. මේ අත්දැකීමේ පිම්බීමේ හා හැකිලීමේ වෙනස තේරුම් ගැනීමට හැකි වුණා. එම දැනීමේ යුතුව එක දිගට පිම්බීම් හැකිලීම් 6ක් 7ක් පමණ මෙනෙහි කරගත හැකි වුණා. වරින් වර සිතට බාහිර අරමුණු පැමිණියත් ඒවා මෙනෙහි කරගත හැකි වුණා. නැවත අරමුණට හිත ගෙන ගිය පසු පෙර පරිදිම සතිය පිහිටවා ගැනීමට හැකි වුණා. භාවනා පය අවසන් වීමට ආසන්නයේදී පාදයේ වේදනාවක් හටගැනුණා. එය වඩාත් තද බල නොවන තුරු සිත වරින් වර වේදනාවේ ස්පර්ශ වුණා. වේදනාව ඊටමත් ප්‍රකට වූ විට ඒ දෙසම සතියෙන් යුතුව බලා සිටියා. වරින් වර ඒ අතර තුරදී ඒ අතරතුරදී පිම්බීම හැකිලීමද දැනුණා. සමහර අවස්ථාවලදී පිම්බීම හැකිලිම මදක් වේගවත් බවක් දැනුණා. මෙසේ භාවනාපය අවසන් වන තුරාම සතියෙන් ඊදිස බලා සිටීමට හැකි වුවත් පාදයේ වේදනාව කරේ සිතේ නුරුස්නා බවක් ඇතිව තිබුණා. ඔබ වහන්සේට සසර ගමන වහා නතර වේවා. ත්වන් සරණයි. මේ මේ රචනය නම් ඔය ඉල්ලන දේ තියෙනවා. ආශ්වාස වෙනකොට ඉදිරියට නිරනවා. අපි උඩ කොටසේ තෙරපීම වැඩි වෙනවා පේනවා. හැකිලෙනකොට අපෝ බඩ පාත් වෙනවා පේනවා සැහැල්ලු වෙනවා පේනවා ඒ තොරතුරු ටික තමයි මම ඉල්ලන්නේ මොනවාක්වත් නෙවෙයි ඒකට ය아가න්න බැරිකමයි තියෙන්නේ නමුත් මේ තොරතුරු ටික දෙන්න ඉස්සෙල්ලා කයට හිත යදුවා වේදනාව වගේක් ආවා කියලා නිකන් කාටුවක් ඇදලා දාලා තියෙන අපරාධ ඔය වේදනාව පිම්බි මැකිලින් වැටිච්ච තැන රචනය පටන් ගත්තා නම් 100ක් ලකුණු හම්බෙන්නේ එනිසා ලියන්න පටන් ගන්නකොට හරි තැන හොඳ තැනින් පටන් ගන්න මට ඉස්සෙල්ලා වේදනාව දැනුණා එක්කෝ ඒ වේදනාව මොනවද කියලා හරි විස්තර කරන්න එහෙම නැත්නම් මේ මාතෘකාව දාන්න අන්තිමට. මට මේ විදිහට පිම්බීම හැකිලිම දැනෙන පටන් ගත්තා ඉඳගෙන විනාඩි 5යි. ඒ කියන්නේ අන්තිමටම. එනිසා දැනිච්ච හරි ටික ඉදිරිපත් කරන මේ දක්ෂකම අනුව මායයක් පරිදින කෙලෙසුත් පරිදින. ඒ දැනිච්ච දේ උනත් ඉදිරිපත් කරන තපරබබාන ඒ අතරතුර මායය රින්ගනවා. ඒ අතර මැද කෙලෙස් රින්ගනවා. ඒ නිසා මේ රචනේ අපි මේ අද දවසේ කතා කරපු වෙයි ඒ අදාළ මස් ටික තියෙනවා ඒකේ. ඕජාව ටික තියෙනවා. ඉතින් එම් වෙනකොට දැන් සත්‍යනේ හමාර වෙන්නේ ප්‍රශ්නකින් නෙවෙයි. ප්‍රශ්නයක් එන්නේ දෙයක් නැහැ ඒක. අන්තිමේදී හැබැයි කියලා තියෙනවා ඒ ඉදිරිපත් කිරීමේ දෝෂයක් තියෙනවා. කකුල වේදනාවක් ආවා යන්තම් වේදනාව තීනකම් ඉඳලා හොඳට වේදනාවට පස්සේ මම මෙනෙහි කරන්න ගත්තා. ඊට පස්සේ වාක්‍යයක් ඇතුල් කරනවා මට ඒ අතරමැද පිම්බි මැකිලිම දැනුණා කියලා. මේ රචන ටික ඔක්කොම මේ වාක්‍ය ටික ඔක්කොම පිම්බීම හැකිලිම මාත්‍රකාවේ තේමා කරගෙන ලිව්වනම් මම පිම්බීම හැකිලිම මෙනෙහි කරමින් ඉන්නකොට මට කකුල වේදනාවක් දැනෙනවා. එතකොට මට මේ කකුල වේදනාව දැනෙන්නේ අනිනවා විදියට, පුච්චනවා විදියට, කපනවා විදියට නැත්නම් මට දරා ගන්න පුළුවන් විදියට ක්‍රමයෙන් මේ වේදනාව වැඩි වෙනකොට එක්ක මගේ පිම්බීම හැකිලිම මට නොදැනී ගියා. ආදි වශයෙන් අර ලියන හැම වාක්‍යයකම ප්‍රධාන නළුවා ප්‍රධාන දේ පිම්බීම හැකිලිම කියන එකට යන්න ගත්තොත් ඔය ටිකක් භාවනා කරනකොට ටොන් එකක් තොරතුරු හොයන්න පුළුවන්. මම මේ එකක්වත් නැතුව රඟලන්නේ මේක ඉදිකට තුරක්වත් නැතුව මන් දඟලන්නේ. එච්චරක් බලනකොට ඕන තරම් ලියතයි. ඊට පස්සේ ඉතින් කී කරු Taman අතේ අර්ථර ගත්තු කී කරු හරකෙක් වගේ බූරුවෙක් වගේ භාවනා යටතට එනවා. මේක දැකලා නැතුව නෙමෙයි මම නැවතත් කියනවා. කියන්න වසංගන්න ඕනකමකුත් නෙවෙයි. නමුත් මේකට බලන්න ඕනේ මේකට ලියන්න ඕනේ කියන ඒ තියුණු භාවය ඒ එකලස තාම ඇවිල්ලා නැහැ. ඒ තාක්කල් මම දන්න එක මගේ දුර්ලකමකට වැටෙනවා කියලා. මම බලනවා දන්න මොන දහංගටද දාලා හරි මේ උනන්දු තියෙන කරණ මේක කියලා දෙන්න. ඒක නිසා යන්තම් හරි මේක තේරුම් ගත්ත කෙනා, බහ තෝරාගත්ත එක්කනා, මේක තේරුම් ගත්ත එක්කනා කරුණාකරලා සභාවට ඇවිල්ලා කට උතර දීලා අපි ඒ එතෙන්වත් එතෙන්වත් තාපනති කෙනාට පොඩ්ඩක් අත්තු දව්වක් දෙමු. අත්තලක් දෙමු. මම ඒත් හිතන්නේ 100 100ක් ඔක්කොටම දෙන්න පුළුවන් මේ කියලා. මේකේ පොඩි වැඩක් නෙමෙයි මේ කරන්න හදාන්නේ. මේ තියෙන තොරතුරු ඉදිරිපත් කිරීමේ ඒ කෞශල්‍ය ඒ ඒ ව්‍යාකරණේ කියලා දෙන්නයි මේ හදාන්නේ. පළවෙනි දවස් තුනේ මම ඒකට උත්සාහ කරන්නේ නැහැ. මොකද පළවෙනි දවස් තුනේ තාම කෙනෙකුටවත් අයිනවා අයනවත් තේරෙන්නේ නැහැ. දැන් ඇවිල්ලා තිනවා. ආයිත් ඒක නිසා මේ රචනය වුණත් නැවත ආයෙලියල ඉදිරිපත් කරන්නයි කියලා මං ඉල්ලා හිටනවා හෙට මුදුන්පත් වෙච්ච තැනින් පටන් ගන්න. එන මොන බාධාව ආවත් ඒක තීටි ආනපන පිම්බි මහැකලෙ චිබුරද නැද්ද කියන කතාව මිස ආපු බාධාවේ අලගිය මුලකී ව්‍යංජ අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. මුල කරපස්තන තියාන ගිය ගමන් මොනවත් නැහැ. ඒක පුදුමාකාර බය කෙලස්. පුදුමාකාර බය මාරය. ඉතින් ඒ නිසා මාරයට උදව් දෙන්න එපා. කෙලෙස් වලට ආහාර දෙන්න එපා. පුළුවන් තරම් සක්මනේදීෝ පරියංගේදී මේ මූල කර්මස්ථානය පිළිබඳව මේ උණු උණු කැවුම් වගේ තියෙන තොරතුරු ටික ලියන්න උත්සාහ කරන්න අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී මම පාදයේ ශිවෙමි. වම දකුණ මුල මැද අග වශයෙන් සිහියෙන් බලා සිටීමි. පය එසවීමේදී පාදයේ ක්‍රියාකාරීත්වය හා ධනෙහි නැවීම ආදී දුටුවෙමි. සක්මන් කරන අතර වාරයේ සිතුවිලි ආවත් සිත පිට ගියේ නැත. පැය භාගයක් පමණ සක්මන් කර පරියන්කයට ගියෙමි. මගේ මූල කර්මස්ථානය ආශ්වාසය ප්‍රශ්වාසය බැලීමයි. ඉඳගෙන විනාඩියක් පමණ සිත හුස්ම යොම විය. නාසයේ කෙළවර දැවටි හුස්ම ඇතුල් වෙනවත් පිට වෙනවත් බලා සිටියෙමි. ටික වේලාවකින් ආශ්වාසය සිල්වත්. ප්‍රශ්වාසය උණුසුමටත් කෙටියටත් වැටෙන සැටි බලා සිටින අතර සිතවිලි ඇති වූ බවක් දකිමි. මෙසේ හුස්ම දෙස බලා සිටින විට වම් පාද උල්වලින් අනින්නාක් මෙන්ද දකුණු පතුල කබලයක බැදෙන වැලි මත තබා සිටිනවා මෙන්ද නළලයේ සිට හිස පිටුපසට විදුලියක් දුවනවා මෙන්ද වේදනා දැනෙන්නට වුණා. හුස්ම රැල්ල බලා සිටින මට හුස්ම රැල්ල සීන් වේගෙන යන බවක් දැනුණා. එවිට නිල් පාට ආලෝක ධාරාවක් විහිදුණු අතර පෙන බබුළුමින් නිල් පාට ආලෝක ගුලියක් දකින්නට ලැබුණා. මෙම අවස්ථාව විනාඩියක් පමණ ගතවන්නට ඇති. එවිට මම හුස්ම හුස්ම මට හුස්ම හොඳින් නොදැනී ගියා. ආයේ පටන් ගත්ත සිංහල පාඩම. ඒ දැනුන නිසා නාසයේ අගට සිත යොමු කෙලෙමි. එවිට පෙනුන ආලෝකයේ ධාරාව නොපෙනී ගොස් නැවත ආශ්වාසය ප්‍රශ්වාසය දැනෙන්නට ගත්තා. ගරු ස්වාමීන් වහන්සේ මේ වේලාවේදී හුස්ම වෙත සිත යොමු කිරීමක්ද කළ යුත්තේ. කරුණාවෙන් පහදා දෙනසේක වහන්සේ නිරෝගී භාවය ලැබේවා. කොයි වෙලාවෙද කියලා කියවිලා නැහැ. කියන්නේ මේ වෙලාවේදී හුස්ම ලෙස හිත යොදන්න ඕන කියන්නේ මේ මොන ජවනිකාවේද කියන එක මතක කරනවා හොඳයි. නැත්නම් අනික් කරේ ෂෝක් එකට ලියවිලා තියෙනවා. විස්තර තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක තමයි විස්තරය. ඒ නිසා මේ අහන ප්‍රශ්නේට අදාළ ජවනිකා මොකද්ද කිව්වොත් අපිට පුළුවන් මේක සාකච්ඡාවට ගන්න දීපෙකන. කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඒක ලියන්න කොතෙන්ද මේ කොයි වෙලාවෙද මේ මොකද්ද මෙනෙහි කරන්න ඕන කියලා මේ මේ ගිය පාර හරි බව මට පේන්නේ. නමුත් මේ නගර ප්‍රශ්නෙට අදාළ මෙන්න මෙතනදී මම මොකක්ද නෝට කරන්න කියන්නේ නැතුව ස්වාමීන් වහන්සේ මයික් එකට කතා කරනකොට මේ වගේ තියාගෙන ගරු ස්වාමීන් වහන්සේ තවත් කෙලි මේ අතට හරව ගන්න මයික් එක මේ අතට හරව ගන්න ආන්න අයිස්ක්‍රීම් එකක් කන්නා වගේ නිකන් ගරු ස්වාමීන් වහන්සේ සිත් හුස්ම රැල්ල ගැන සී කරන්න ඕන ඒ එළිය දකින්න විටද නෑ නෑ ඒ එළිය දකින්න වෙලාවේදී Tamanට සැකයක් තියනවාද ඇයි හුස්ම රැල්ල සිහි කරන්න ඕනේ කියන ප්‍රශ්නේ යන්නේ ඇයි එතෙන්දී? තමයි මේ නාලෝකයේ පිළිබඳ සැකයක් තියනවද? නැත්නම් මේ නිතරම ආනපන බල්ල විස්තර කරන්න ඕනේ කියන මේ ඉල්ලීමට අහුම්කන් දීමක්ද ඔය කරන්නේ? මට අර හුස්ම රැල්ල නැතුව ගියා, දැනෙන්නේ නැතුව ගියා. ඒක ඉතින් දැක දැන දැන දැනන්නේ නැතිලා යන්නේ. ඔව් ඊට පස්සේ ඉතින් මොන ජවනිකාව ආවත් බලහන් ඉන්න එකයි තියෙන්නේ. ඒක නිසා එතෙන්දී ආය හොස්පිටල් එක මතු කරන්න යන්නත් එපා. උඩ සැකයක් දාන්නත් යන්නත් එපා. අනිශ්චිත භාවයක් ඇති කරන්න යන්නත් එපා. බයක් ඇති කරන්නත් එපා. ඒ කෙලෙස් එක. මේ ඇතිවිච්ච එක දිහා මොනක්ද නේද බලහින්න බැරිද කියලා බලන්න. සැකනම් පමණයි අපි ඒ නඩුවක් දාන්නේ පෙසමක් ගන්න. සැක නැත්නම් යන්නයි. අනිත් දවසේ යනකොට ඒකට සරල වචනෙන් කියන්නේ ඔකට ලෑස්තිලා යන්න. මොනම විදියකින්වත් භාවනාව යනකොට ප්‍රශ්න දාන්න යන්න එපා. මේක මේ යන්තම් නැගිටින ඇවිදලා නැගිටලා ඇවිදින්න හදන බබාට කකුල් මාට්ටු දානවා. ගිහලා තියෙන බාර කිසි වැරද්දක් නැහැ. ලීලා තියෙන විදිහට හොඳට පේනවා. යන පාරේ තමනු දැකලා නෙලියන්නේ. ඊට පස්සේ දැන් ඉන්න දෙයට ඕන දෙයකට වෙන්න දෙන්න. ඊට පස්සේ භාවනා භාවනාසින් අනිවාර්යයෙන්ම ගෙනියනවා. අපි ඕ යන්ත්‍රය ආයෙ නතර කරලා බීම බාලා ආයෙත් අහනවා. ඇයි මෙහෙම වුනේ කියලා. ඒකට අච්චර උඩ ගිය යන්ත්‍රය ආයෙ බීමට ගෙනලා බින්දුවට බසලා ඕනේ ප්‍රශ්න අහන්න. යනාතේ යන්න එකයි තියෙන්නේ. විශේෂයෙන් මේකට ඕන කරන තියෙන ආත්ම විශ්වාසයේ අදිෂ්ඨාන ශක්තිය කලපුරුද්ද සැකනති ගතිය. ඇත්තටම නිවන කියන්නේ ඕකට තමයි. ඒකටත් සැක කරනවා නම් ඒකටත් පුරුද්ද නැත්නම් ඒකටත් බය නම් ඉතින් පැමිණි මේ gedette පැමිණි අමුත්තට පයින් ගහලා එලවලා වගේ පේනවා. එහෙසම්. මිසෙන්දනාද? එහෙ. හරි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්ස මෙම ආරණ්‍යයේ භාවනාවට පැමිණි පළමු අවස්ථාවයි. පසුගිය දින 3 තුල භාවනා කර්මස්ථානවල යෙදී සිටීමේදී මා ලැබූ භාවනා අත්දැකීම් මෙලෙස ඉදිරිපත් කරමි. පළමු දිනේ පරිසරය වෙනස් වීම තුල භාවනා කිරීමේදී සතිය පවත්වා ගැනීමට තරමක් අපහසු විය. පළමු දින ධර්ම දේශනයට සවන් දීමෙන් පසුව පසුවදා උදාසන සිට ආරම්භ කළ භාවනාව පිළිබඳව අධ්‍යක්ීම් පාත සඳහන් වේ. සක්මන් භාවනාව. උදෑසන අවදි වීමෙන් පසුව පැය භාගයක් පමණ සක්මන් භාවනාවේ යෙදෙමින් පළමුව සිටගෙන සිටන බව මනාව වටහාගෙන ඉන්පසුව සුළු වේලාවක් සාමාන්‍යයෙන් ගමන් කරන ආකාරයට සක්මන් කෙලිමි. පසුව වම දකුණ වශයෙන් පාදවලට ආසිත නංවා වම් කකුල වම ලෙසත් දකුණු කකුල දකුණු ලෙසත් සිතින් ස්පර්ශ කරමින් සක්මන් කෙලෙමි. පාදයන් බිමට තදවන ආකාරයත් ඉහළට එසවීමේදී සැහැල්ලුවන ආකාරයත් මනසින් ස්පර්ශ කෙලෙමි. සුළු වේලාවකට පසුව පායුල ඔසවනවා, ගෙන යනවා, තබනවා ඉරියව්වටම මාරු වෙමින් සක්මන් කළා. එය ඔසවන විට විලුඹ පළමුව එසවෙන ආකාරයටත් කෙමෙන් ඇඟිලි තුඩු එසවෙන ආකාරයත් මනසින් ස්පර්ශ කර ගෙන යාමේදී পায় සැහැල්ලු වන ආකාරයත් බිම තබන විට පළමුව විලුඹ බිම වැදී পায় බිම ස්පර්ශ වන ආකාරයත් මනසිකාර කරමින් සතිය පිහිටවා ගතිමි. සක්මනින් සිත අවස්ථා කීපයකදීම පිටත ගියත් ඒ බව දැන වහාම සක්මනේ මානසිකාරයට නැගුවෙමි. පරියංක භාවනාව. සක්මන් භාවනාවෙන් පසුව පරියංකයට වාඩි වෙමි. වාඩි වී සිටින ඉරියව්ව මානසිකාරයට නංවමින් ශරීරයේ ස්පර්ශ කෙලෙමි. ඊතා සුළු වේලාවකදී ආස්වාසය ප්‍රස්වාසය තදින් දැනෙන්නට විය. ශරීරයේ ස්පර්ශයෙන් මනස ඉවත් කර ආස්වාසය ප්‍රස්වාසය සිත පිහිට වූ වෙමි. නාසයේ අග්‍රයේ නාසාග්‍රයේ ස්පර්ශවන ආස්වාසය ප්‍රස්වාසය මෙන්ම මානසිකාරයෙන් හඳුනා ගතිමි. හුස්ම ඉහළ පහළ යන ආකාරය දකිමින් සුළු වේලාවකට පසුව කෙමෙන් කෙමෙන් හුස්ම වේගය අඩු වී සංසිඳන තත්යකට පත්විය. එම සංසිඳීම කෙරෙහි සිත පිහිටුවා ටික වේලාවකදී මනසක් ශරීරයෙන් එක්වරම හුදකලා තත්වයකට පත්ව නිද්‍රා වැනි තත්වයකට පත්වීමි. එසේ ටික වේලාවක් කොපමණ වේලාවක් සිටියේදයි නොදැනිමි. කිසිදු හැඟීමක් දැනීමක් නොමැති උවත් සතිය පවත්වන බව දැනගතිමි. එය නිନ୍ଦ නොවන බව මගේ විශ්වාසයයි. භාවනාවට වාඩි පෙර අදිස්ථාන කළ පරිදි පැයකට පසුව නින්දෙන් පිබිදියාක් මෙන් නැගී සිටි බව මගේ අත්දැකීමයි. දෙවන අත්දැකීම. යත ආකාරයටම සක්මන් භාවනාව නිමවීමෙන් පසුව පුටුවක වාඩි වී පරියංක භාවනාවට යොමු වෙමි. පෙර පරිදිම වාඩි වී සිටින ආකාරය මානසිකාරයේ නංගවා ආනාපානයට හිත යොමු කර සතිය පිහිටවා ගතිමි. ටික වේලාවක් ගත වීමේදී ශරීරයේ උඩුකය දෙපසට වම දකුණ වැනෙන වම් දකුණ වැනෙන ආකාරයක් දැනෙන්නට විය. මා ඒ දෙස නිහඬ බලා සිටියෙමි. කෙමෙන් උඩුකය දෙපසට තදින් සෙලවෙන බව හොඳ ආකාරව වටහා ගනිමින් එසේ වන්නට ඉඩදී මා සිත පිහිටවාගෙන සිටියෙමි. ස්වල්ප වේලාවකදී සියල්ල නතර විය. මා ඒ භාවනාවෙන් නැගී සිටියෙමි. සෙවෙනි දින අර අත්දැකීම. ඊයේ රාත්‍රියේ පරියංක භාවනාවට පෙර ඊට ආකාරයට සක්මන් භාවනාවේ යෙදී හිත පීඨවාගත් පසුව පරියංක භාවනාවට වාඩි වී මා හිඳින ආකාරයට මනසිකාරයට නංවා ශරීරයේ ස්පර්ශ කරමින් සිටියේදී ආස්වාසය ප්‍රස්වාසය දැනෙන්නට විය. ඒට මනස යොමු කෙලෙමි. නාසිකාග්‍රයේ හුස්ම ඉහළට වදින ආකාරයත් පිට වෙන ආකාරයත් සුළු වේලාවක් මනසිකාරයට නංවා හුස්ම වේගය තදින්ම දැනෙන ස්ථානයට මානසිකාය ගැනීමට උත්සාහ කෙලිමි. ඒ අවස්ථාවේ උදරයේ පිම්බීම ආරම්භ විය. උදරයේ පිම්බීමත් නාසිකාග්‍රයේ ගැටෙන ස්පර්ශ කිරීමට උත්සාහ කිරීමේදී හුස්ම රැල්ල කෙමෙන් කෙමෙන් වේගවත් වන බව දැනිනි. ඒ දෙසම මනසට ඒ දෙසම මනස යොමු කෙලිමි. හුස්ම රැල්ල කෙමෙන් වේගවත් වී මහා හුලඟ කමන්නාක් මෙන් පිටතට ඇදී යන්නට විය. මහා නිහඬ බව ඒ දෙස බලා සිටියෙමි. කෙමෙන් වේගයෙන් මා නිහඬව ඔව් මා නිහඬව ඒ දෙස බලා සිටියෙමි. කෙමෙන් වේගවත්ව හුස්ම රැල්ල පෙනෙන නොපෙනෙන සිහින් වලාවක් ලෙස වේගයෙන් පිටතට ඇදී ගියේය. ඒ දෙස බලා සිටින විට ශරීරය උඩ කොටස ඉදිරියට හා පසුපසට සෙලවෙන්නට විය. ඒද නිහඬව බලා සිටීමේ සියල්ල කෙමෙන් නිහඬ විය. නින්දකින් නැගී සිටියාක් වෙන් භාවනා ඉරියව්වෙන් නැගී සිටීමේ තෙරුවන් සරණයි. මේක ඇත්තටම අවසාන පරියන්ක විතරක් තිබ්බනම් ඇති ඔච්චර දිග සටහනක් අවශ්‍ය වෙන්නේ අපිට ඉතිහාසය ඕනේ නැහැ. භාවනාවට මේට ආට පස්සේ කරපු හොඳම පරියන්කේ විස්තර ටික විතරක් තිබ්බනම් සියල්ලම කියෙවි. ආස ඇති මේ පළවෙනි වතාවට ආවේ පළවෙනි දණ ඉඳ ගියා දෙවෙනි දබණ ඇවුනා තුන්වෙනි දා කියලා ඉතින් විස්තර කියන්න නමුත් භාවනාවට ඒව වැදගත් නැහැ භාවනට රෝල්ලා තියෙන Tamanට හරිය හොඳම දක්මනක පරියන්ක විස්තර කිව්වනම් මේක බෑ හොඳයි අර පුරුදු වෙන කෙනෙකුට මේ රචනයක් ලියන්නේ වාර්තා ලියන්නේ මෙහෙමයි කියලා. ඒ නිසා ප්‍රගතියක් පේනවා. නමුත් ඒක පොඩි විවේචනයක් කරනවා නම් හොඳම පරියන්කේ තුනේ දවස් තුනේ වෙච්ච හොඳම පරියන්කේ විස්තර ටිකක් හොඳම සක්මනේ විස්තර ටිකක් කිව්වොත් ඇති ඒක උඩ වැරදිච්ච ලියන්න එපා වැඩක් නැහැ. ඒක කිසිම බගතුවක් වෙන්නේ නැහැ. එහෙමනම් කරන්න දෙන්නේ ආය මූලික උපදේශ ටික ලබාගෙන ගිහිල්ලා නිකන් ඉඳගෙන වාඩි වෙන හැටි බලන්න ඉතින්. වැරදිලා තියෙන්නේ භාවනාව නෙවෙයි. ඔය gedirin ගෙනාවු හිතෙන් ගෙනාවා. ඒව ලියන්න නිකන් පෑන් නාස්ති කරන්නත් එපා, කඩදාසි නාස්ති කරන්නත් එපා, කොළ නාස්ති කරන්නත් එපා. මේ යන විදිය හොඳයි. මුල් මුල් දවස් දෙකේම යම් යම් අඩුපාඩු තියෙනවා, ගොඩාක් හැදිලා තියෙනවා, රචනෙත් හැදිලා තියෙනවා, භාවනාවෙත් හැදිලා තියෙන එක තමයි අපි ඔය නිවාසික භාවනාව ලැබෙන ලාභේ. මොකද එකම විදියටම වැඩේ යනවනේ. ඉතින් මේ විදියට කරගෙන යන්න පුළුවන් තරම් කතාව මූල කර්මස්ථානට සාපේක්ෂව තියාගන්න. සක්මණේ පරියන්ක දෙකේම ඊටට දවස් 3කින් වෙච්ච වැඩ එක වරුවෙන් නැත්නම් එක පැයෙන් වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැම්ම ගන්නකොට ඒක එහෙම තමයි හැටි. අන්නේ විදිහට ඒකට අනුග්‍රහ වෙන විදිහට, ජවය කැවෙන විදිහට උනන්දු වෙලා කරගෙන යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. සක්මන් භාවනාව. වම් පාදයේ වම් පාදයේ හැටියටත්, දකුණු පාදයේ දකුණු පාදයේ හැටියටත් බලමින් සක්මන භාවනාවේ කෙලෙමි. ටික වේලාවක් සක්මන් කරන විට ශරීරයේ මුළු බරම වම් පාදයේ මත යෙදෙමින් පොළවේ ස්පර්ශ වන බවත් දකුණු පාදයේ ඊතා සැහැල්ලු වී එසවි බිම තැබෙන බවත් දැනුනි. තවදුරටත් ඊතා විමසිල්ලෙන් යුතුව පාදවල රිද්මය දෙස බැලුව විට දකුණු පාදයට වඩා වම් පාදයේ පොළවේ ඊතා හොඳින් ස්පර්ශන ස්පර්ශව ගැටෙන බවත් සැබවින්ම නොන්දි ගසන්නාක් මෙන් වම් පාදයට බර දෙමින් ගමන් කරන බවක් දැනුනි. ශරීරයේ මුළු බරම වම් පාදයට පවරමින් චූකඩයක්සේ සක්මන් මළුවේ ගමන් කරන්න අයුරු දැකගත්තෙමි. ශරීරයේ බර උකුල් ඇටේ සිට වම් පාදයේ දැඩිව ගමන් කරමින් තිබූ අතර දකුණු පාදයේ නිදහසේ පැද්දෙන්නාක් මෙන් දැනෙන තිබුණි. ශරීරයට ඊතා තද වේසක් දැනුනි. හිස බර ගතියක්, ක්ලාන්ත බවක් දැනුණු අතර වේලාව බැලුව විට පය එකහමාරක් සක්මන් කර ඇති බව දැනගතිමි. පරියංක භාවනාව. මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. ඊතා හොඳින් සමතුලිතව ඉඳගෙන උඩුකය දෙසට සිත යොමාගෙන පය දෙස බලා සිටිමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය සීන් වායු ධාරාවක්සේ නාසයේ උගුර දෙසට වන්නට නලියන්නාක් මෙන් දැනුනි. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් වෙන්ව දැනුනි. වෙනදා මෙන්ම වෙනදා තරම් පරියංක භාවනාවේ රැඳී සිටීමට රුචියක් ඇති නොවේ. එපා වූ ගතියක් දැනෙන නිසා විනාඩි 10කට වඩා ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස බැලීම අපහසු විය. එබැවින් සක්මන් භාවනාව කිරීමට පටන් ගතිමි. පරියංක භාවනාව එපා වූ ගතිය මෙසේ කීප විටකදීම මට දැනිනි. සක්මන් භාවනාව මෙසේ අප්‍රිය වීමට ඌවේ සක්මන් භාවනාව මෙසේ අප්‍රිය වීමට ඌවේ නැත. ගරු ස්වාමින් වහන්සේ මා පරියංක භාවනාව නොකොඩවා සිදු කර ගැනීමට කල යුත්තේ කුමක්දයි පැහැදිලිව කර දෙන සීක්වා. තෙරුවන් සරණයි. මේ එපා වීම තමයි මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය. ඒකට බුද්ධ ජානක වාචකන්නේ විරාගය කියන. ආශාව ඊකට උනන්දුවට රාගය කියලා කියනවා. භාවනා කරනකොට රාගය නැති වෙනකොට විරාගය පහළ වෙනවා. ඉතින් යෝගාචර ඒක හොඳ නැහැ කියලා නැගිටලා යනවා නම් ඉතින් ඒ කියන්නේ භාවනා කරලා තියෙන මොකටද කියලා දන්න. අර කියන පංච විනිබද්ද වලින් එකකට බැඳිලා. ඒ නිසා මේ එපා වීම භාවනාවේ ගැඹුරු භාවනාවට යන තියෙන ලොකුම රෝග ලක්ෂණයක් ප්‍රතිඵලයක් කියලා. අනිත් දවසේ එපා වීම අපේක්ෂා කරගෙන යනවා. ආවට පස්සේ කියන්නේ මේ තමයි රාගය නෙවෙයි මේ විරාගය. මේක ප්‍රතිපලයක් භාවනා ප්‍රතිපලයක්. මේ කෙලෙස් අඩු වෙනකොට ඇති. ඉතින් ඒකට නැගිටලා දැන් ආයෙ ධක්මනට ගියාම ආයෙ ධක්මනේ තියෙන කුණු ටිකක් දාගන්න පුළුවන්. හරියන්ගේ සුද්ධ කරගත්ත එකට ධක්මනේ තියෙන කුණු ටිකක් දාගත්තයි. ඒ නිසා සුද්ධ කරලා දෙන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒකට වෛර කරන එකයි ප්‍රශ්න. යෝගාවචරය සුද්ධ වෙච්ච හිතට තරම් වෛර කරන්නේ මොකේටවත්. ඒකට දෙන්න පුළුවන් තරම් ඡන්දේ තියෙන කුණු පාට ඇදලා දාන්න. නිසා භාවනා කිසි වරද්දක් මට පේන්නේ මේ තියෙන හිතේ තියෙන මේ මාරපාක්ෂික ගතිය, කෙලස් ගතිය රාගෙමයි ඉල්ලන්නේ. කැමැත්තමයි ඉල්ලන්නේ. ඉතින් නීරසකම කම්මැලිකම එනකොට භාවනාවට නීරසකම කම්මැලිකම කියන තරම් අසත්පුරුෂයි. මේ නීරසකම කම්මැලිකම භාවනා ප්‍රතිඵලයක් කියලා යන්න නම් ඒකට ලෑස්තිලා යන්න. එතකොට මේ ගැඹුරු වූ විරාගෝ ධම්ම සිට්ඨෝ ධම්මාන කියලා බුදුආගම මේ විරාගයේ ධර්මයන්ගේ ශ්‍රේෂ්ඨම ධර්මයි. ඉතින් ඒක ආපහුම සල්ලුකස අදාල නැගිටලා යනවනම් බුදුහාමුදුරුවෝ ගසලා දැම්මා වගේ තමයි. ධර්මයේ ගසලා දැම්මා වගේ තමයි. ඒ නිසා අනිත් දවස් ටිකට ලෑස්තිලා යන්න. එතකොට ඒක සුභාශිංසනයක් පාඩපත් වේ ඉතික් භාවනා කරා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සිතගෙන සිටින ඉරියාවට සිත යොදමින් පියවර තබන්නට විය. මෙසේ ගොස් මම දකුණ ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන්ද කරගෙන ගියේය. ඉන්පසුව වම ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් කරගෙන ගියේය. මෙසේ පියවර ගෙන යන විට, ඇවිදින විට කකුල් දිගැරෙන නැමෙන ස්වභාවය බලන්නට සිටිනි. වම් කකුලේ මුල සිට දෙපතුල දක්වාම හැසිරෙන ආකාරය බලා සිටිමි. කකුලේ මස් පිටු තද වෙන, ලිහිල් වෙන ආකාරය, දන හිස නැමෙන දිගැරෙන ආකාරය යටිපතුල පොළවේ ගැටෙන ආකාරය, මැද පොළවේ ගැටෙන ආකාරය, ඇඟිලි වෙන වෙනම පොළවේ ගැටෙන ආකාරය දෙස බැලීමි. මේ ආකාරයට දකුණු කකුලේ ස්වභාවයත් බැලුවෙමි. තවදුරටත් මෙසේ කරමින් ගමන් කරන්නෙමි. තවදුරටත් මෙසේ කරමින් බලමින් ගමන් කරන්නෙමි. හොඳට කියනවා දැන් ලියන්නේ වනේ. මේ විදිහට මේ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා නැහැ කියලා අපි කලබල වෙන්න නරකයි. අහු වුණොත් භාවනා කරන්න මෙහෙමයි මානසික කාර්ය කරන්න මේකයි කියලා එදාට ප්‍රශ්න නැති වෙන එක විශාල ආනිසංසයක්. ඒකට කල යුත්තක් තියෙනවා. ඔක දිගට ඔය විදිහට කරනකොට කරනකොට ප්‍රශ්න වෙනුවට විශ්වාසය පහළ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි අදිමොක්කේ කියලා කියන්නේ. අදිමොක්කේ කියලා කියන්නේ නිසක බව පහළ වෙන්න පටන් ගන්නවා. මේකට තමයි මම මෙච්චර බැනුම් ඇව්වේ. මෙන්න මේකයි මම කල යුත්තේ. මෙන්න මෙහෙමයි මම ලියන්න ඕනේ කියලා. එහෙම වුණත් පුළුවන් තරම් ලියන්න. එතකොට ඒක හරිදී හරි බව පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තමන්ට විශ්වාසය ඇති වෙනවා. ඒ නිසා මේ විදිහට සක්මන් කළ අන්තර කරන්න එපා. පරියංගයට ගිහිල්ලා ඒ පරියංගයේදී වැටෙන විස්තර ඔය මේ අල්ලගත්ත ක්‍රමෙමයි. ඒ වගේම ඉදිනදා වැඩවලදී එක වැඩකදී හරි මේ කය පවතින හැටි පොඩ්ඩක් වැටහිච්ච වෙලාව පුළුවන් තරම් වාර්තා කරන්න. මේක හැම තැනකින්ම කොතෙන් හරි පටන් ගත්තාම මේක දිගින් දිගට දිගින් දිගට වැවෙන්න පටන් ගන්නවා. ගරුතර ස්වාමීන් වහන්ස ආනාපාන සතිය ඊයේ ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කොට පසුව ආස්වාසය ප්‍රස්වාසය නිරීක්ෂණය කෙරෙමි. දිගු කෙටි ලෙස ආස්වාසයත් ප්‍රස්වාසයත් වැටහිමි. තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී ආස්වාසය ප්‍රස්වාසය සියුම් විය. ද නොදැනී ගියේය. උඩුකය දිගටි වී උඩට ඇදෙනවා මෙන් විය. සමහර අවස්ථාවලදී උඩුකය පැද්දුනේ. පෙරට වඩා වැඩි වේලාවක් ආනාපාන සතිය තුල සිටින්න. සක්මන් භාවනාව. සක්මන් මළුවේ සක්මන් කෙළෙමි. පාදයේ විලුඹ පළමුව පොළවේ වදින බවත් දෙවනුව ඇඟිලි වදින බවත් නිරීක්ෂණය කෙළෙමි. ඇඟිලි ඔසවන විට වැලි පිටුපසට විසිරෙන බවත් නිරීක්ෂණය කෙළෙමි. දකුණු පාය හා වම් පායේ මේ සිදුවන ආකාරය මාරුවෙන් මාරුවට නිරීක්ෂණය කෙරිමි. සක්මන එපාවන තරමටම සක්මන් කොට ආනාපාන සතිය වාඩි වුනිමි. වාඩි වී සිටින ඉරියාවට හිත යොමා සිතවිලි නොමැතුව මොහොතක් සිට ආස්වාසයේ ප්‍රස්වාසයේ නිරීක්ෂණය කෙලිමි. ආස්වාසයේ ප්‍රස්වාසයේ සියුම් වී නොදැනී ගියේය. මේ අවස්ථාවේ සිත නිසල විය. මේ නිසලතාවය තුල ටික වේලාවක් රැඳී සිටියෙමි. සිතට සුවයක් දැනුනි. කකුල දිගේ කූඹියක් නගින විට දැස පියාගෙනම ඌව ඉවත් කෙලිමි. ඒ සිතේ නිසල බව දිගටම පැවතුනි. එපමණයි. මේකෙත් ඇත්තටම කය විස්තර ලකයක් විස්තර කරනවා නරක නෙවෙයි. නමුත් යම් වෙලාවක ආනාපානෙ වැටුනොත් මේ කය දික් වෙන උඩට ඇදෙන වගේ කියන වගේ ආශ්වාස ප්‍රශ්වාසයේ විස්තර ගන්න පටන් අරගත්තොත් පේන තෙක්මානේ අස්පනා පිට රෑගිය ගමන ටෝච් එක අරන් යනවා වගේ ලියක් ගන්න. එහෙම නැත්තම් අඩු ගානේ කය විස්තර වහන. මේ දෙක තියෙන තාකල් කවදාවත් බාහන වර්ධින්න දෙයක් නැහැ. වැරදිලා තියෙනවනම් ඒ වෙනුවට වෙන මොනවාරි බලන්න කියලා වෙච්ච ප්‍රශ්න. ඒ නිසා මෙච්චර සරලයි එනත මෙච්චර ඍජුයි භාවනාව. නමුත් ඒකට හිත යන්නේ නැත්තේ මේ කොතෙන්ද හිත යොදන්න තියන්නේ කියලා මොකද්ද මානසිකාරයේ යෙදිය යුතුද කියලා යෝගාචරය දන්නේ නැත්නම් ඉතින් යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එකෙකුසේ. එයාට කරන්න තියෙන ආය මූලික උපදේශ ටික අහන්න. ආය කමටහම අත්තාලිය නැටි කරන්න. ඒ නිසා ওই පාරෙම ගියයි කියලා කිසි වගතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම අලුත් කෙනෙක් වෙලා අලුතෙන් පටන් අරගන්න ඒක කිසි දෝෂයක් නැහැ. ඉතින් මේ වගේ යන්න පටන් ගන්න කයට හිත දාපු ගමන් ඔය වෙන යන්න දන්නේ නැහැ. ඔතෙන් තමයි යන්නේ. ඉතින් නමුත් මේකේ තව අද්දකීම් මැදි ගතිය තියෙනවා. මේ අද්දකීම් පිරෙනකන් නිතර මේ වගේ සාර්ථක වෙන විදියට වාර්තා ලියන්න දීලා සක්මණේ පරියන්ක විතරක් නෙවෙයි එදිනදා වැඩවලදී පවා බලන්න අඩු ගානේ බත් කනකොට අඩු ගානේ දත් මදිනකොට මේ ශරීරේ වැඩ කරන හැටි. එතකොට තමයි මේක yaadena ගතියට එන්නේ. දර්වන් සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව. කයට සිත යොදා පරියංකයේ සමබරව හා සැහැල්ලුවෙන් වාඩි විමි. සුළු වේලාවකට පසුව හුස්ම ගැනීම හා පිටකිරීම සිදුවිය. ආස්වාසය ප්‍රස්වාසය ලෙස පස්වාසය පස්ව ආස්වාසය ආස්වාසය ලෙස පාඩම පස්වාසය ප්‍රස්වාසය ලෙස හඳුනා ගතිමි. දකුණුනාස් පුඩුවෙන් සිරුර තුලට ඇදෙන්නේ ආස්වාසය බවත් වම්නාස් පුඩුවෙන් පිටවෙන්නේ ප්‍රස්වාසය බවත් මෙනෙහි කෙරෙමි. ආස්වාසය සීතල ගතියනොත් ප්‍රස්වාසය උණුසුම් බවත් නිරීක්ෂණය කෙරෙමි. විතක ආස්වාසය ඊට දිගු ලෙසත් ප්‍රස්වාසය කෙටි බවත් නිරීක්ෂණය විය. විටක ආශ්වාසයේ නාස්පුඩු දෙකෙම සිදුවන බවත් නිරීක්ෂණය විය. ආශ්වාසයේදී උදරයේ පිම්බීමත් ප්‍රශ්වාසයේදී උදරයේ හැකිලීමත් නිරීක්ෂණය විය. මෙසේ විනාඩි 15ක් පමණ ආනාපානයේදී යෙදී සිටීමේදී ශාරීරිය සැහැල්ලු බවක් තිබුණු බව නිරීක්ෂණය විය. ඉන්පසු කයේ මගේ දකුණු පාදයේ දකුණු හිසේ අසලින් තද වේදනාවක් ඇති වෙන බවත් එම වේදනාව දකුණු කකුලේ ඉහළ කෙළවර දක්වා ඇදී එන බවත් ටිකෙන් ටික මේ වේදනාව වැඩි වෙන බවත් නිරීක්ෂණය කෙරිමි. එවිට වේදනාව වේදනාවක් වශයෙන් මෙනෙහි කෙරෙමි. අනතුරුව දෙපා සීතල ගතියටපත් වී හිරිවැටුණු ස්වභාවයක් මට නිරීක්ෂණය විය. එම භාවනාවේ යෙදී සිටින විට හැකියුවේ එම භාවනාවේ යෙදී සිටීමට හැකියුවේ විනාඩි 20ක් පමණ කාලයකිනි. පසුව නැවතත් වම් පාදයේ පහළ කොටසේ තද හිරිවැටීමක් කොන්දේ වම් පස දකුණු කොටසේ මස් පිඩු තද වෙන ආකාරයක් නිරීක්ෂණය විය. ඉන්පසු මම පරියංකේ නැගිට සක්මන් භාවනාවට යොමු විය. ගරුතර ස්වාමින් වහන්සේ මම මේ භාවනාවේදී નિયમિત සිහිය පීඨවා ගත්තේද යන්න එසේ නොමැතිනම් අනුගමනය කළ යුතු පිළිවෙල කුමක්ද යන්නයි ගැන පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලා සිටිමි. මේකේ අර මූල කර්මස්ථානයේ සම්බන්ධව සෑහෙන දුරට එකලසක් අරගෙන තියෙනවා. නැවතර වේදනාවක් ආවම මොකද කරන්නේ? නැගිටිනකොට ඒක දිහා බලන්නේ කොහොමද ආදිවාසීන්ගේ ඇතිවෙච්ච සත්‍ය විවිධාංගීකරණය කිරීමේ දුර්ලභම වර්ගයක් තියෙනවා. ඒක ඉක්මනට හැදෙනවා. ඒ නිසා පුරුදු විදියටම ඒ මූල කර්මස්ථානයේ සතිය පවත්තන්න ඒ කියන්නේ ආනාපාන සතිය පවත්තන්න දැන් කකුලේ වේදනාව එනකොට මේ ආනාපානේ පස්සට යනවද ඉස්සරහට යනවද ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද කියලා ඒ වේදනාවේ බලපෑම සැප වේවා දුක් වේවා ආනාපානෙට මොකද කරන්න කියන එක බලන්න නම් ආනාපානේ වේදනත් එක්ක රණ්ඩුවට දාන්න ඕන. දැන් මෙන්න ඒක අදාවත් භාවනා දියුර වෙන්නේ. නිසා එහෙම දෙයක් ආවට පස්සේ අර යාලු කරගෙන ගිය ආනාපානෙත් එක්ක තියෙන සුවදතාවය නැතර කරන්න එපා. ආනාපානේ දාන්න පිටියට දාලා කියන්න ඔබ වේදනාවත් එක්ක දැන් වැඩ කරන්න වෙනවා. කොහොමද වැඩ වැඩ රාජකාරී කියලා බලන්න. ඊට පස්සේ අමාරු නම් දැන් නැගිටිනවා. නැගිටිනකොට මට මොකද වෙන්නේ? නැගිටින්න හිතනකොට ඔක්කොම වේදනා ඉවරයි. ඒ කියන්නේ ඔක්කොටම ඕනලා තියෙන්නේ මාව නැගිටවන්න විතරයි. ඒ බව දන්නවනම් නැගිටිනකොට මේක වෙනස් වෙනවද වාසියක් වෙනවද නැද්ද කියලා පොඩ්ඩක් යෝගාවචරය ආනාපානෙ පැත්ත ගන්න. දැන් බලන්නේ වේදනාවේ පැත්තනේ. කොහොම හරි මේ එහෙන් සතිය කඩන්න මොනවාරි කරනකොට යෝගාචරය පයින්නරි ලොන්ට විමම් බැඳා වගේ ඒක දඩවීම කරගෙන නැගිටින්න හදනවා. මේ යෝගාවචරයට පුළුවන් මේ සතිය පිහිටවපු කෙනාට වේදනාවක් ආපුවම කොහොමද නැගිටින කොහොමද කියලා අර ඇති කරපු වේදනාව අතුයිති වීදි වැඩෙන්න අරින්න ඕනේ. විවිධාංගීකරණය වෙන්න ඕනේ. කොහොම ගියත් ඒක සිද්ධ වෙනවා. කොහොමදත් වෙනවා. මම මේ කතා කරන්නේ ඒක දැනගෙන ගියාම යෝගාවචර ලේසි කහසුරව ගන්න. එතකොට මීට වැඩි වැඩි වෙලාවක් පරියංක භාවනා ඉන්න පුළුවන්කම වැඩි වෙයි. ගරු ස්වාමීන් වහන්සේ වම දකුණ මෙනෙහි කරමින් සක්මන ආරම්භ කරන අතර පාදයේ පොළවට ගැටෙන අවස්ථාවේදී එහි අතර පාදයේ පොළවට ගැටෙන අවස්ථාවේදී එහි ඇති බර බව සැහැල්ලු බව পায় පොළවේ ගැටෙන විට දැනෙන කිඩා බසින ස්වභාවය වෙනම හඳුනා ගතිමි. බාහිරයෙන් පැමිණෙන අරමුණු බාධාවක් නොවේ. මෙලෙස විනාඩි 10ක් පමණ සක්මන් කරන විට වේගය ඊටමත් අඩු වී ගොස් එසවෙනවා යවෙනවා තබනවා යන ආකාරයේ වැටෙන්නට පටන් ගනී. මෙලෙස සුළු වේලාවක් යන විට සක්මන තුල විසිරෙන්නට පටන් ගනී. ඊටාත්ම සතියෙන් পায় තැබුවත් পায় નિયમિતව පතිත නොවේ. සක්මන තුල පසුපසට යාමට පටන් ගනී. මේ අවස්ථාවේ කිසිවක් නොකර එකතැන නැවතී සිටීමට උත්සාහ කළත් එය අපහසුය. වේගෙන් පිටුපසට ඇදී යයි. මෙලෙස සිදුවන විට සක්මන් නවත්වා ටික වේලාවක් වාඩි වී සිට නැවත ආරම්භ කළද පෙර පරිදිම සිදුවේ. මේ සිදුවීම සක්මන් වාර ගණනාවකදීම සිදුවන අතර එවිට සක්මන නවතා දැමිනි. අවසන් වර සක්මන් කිරීමේදී මෙලෙස සිදුවීමට පෙර ඊ타මත්ම වමනාවෙන් එසවෙනවා යවෙනවා තබනවා යන්නේ අනුකුඩා කොටස් බැලීමට උත්සාහ කෙලිමි. එවිට විශ්වෙන්න ස්වභාවය පාලනය වන ස්වභාවයක් දැනු අතර දැටි අපහසුතාවයක් දැනේ. ගරු ස්වාමින් වහන්සේ මෙලෙස සිදු කිරීම නිවැරදිද? සේ නොමැතිනම් ඒට කුමක් කළ යුතුද? පහදා දෙන්නස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒකට පරියංකේ විස්තරවලදී මේ වගේ මොකද්ද වෙන්නේ කියලා බැලුවොත් ඒකෙන් ගන්න පුළුවන් මේකට ඉඟියක්. පරියංක භවනා පිළිබඳ විස්තර ටිකක් ආයිදිරිපත් කරන කැමැති ඉලියාව එකනවා. නැත්නම් සක්ම භාවනා විතරද කරලා තියෙන්නේ. ඒ කිනා පොඩ්ඩක් එතෙන් දෙන්නකෝ මයික් එක ළඟට එතකොට හරිනේ. අවසරයි ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන සිටී කියන දැන් පටන් ගන්නෙ. එතකොට බොහොම සුළු වෙලාවකින් හුස්මට හිත යනවා. ගිහිල්ලා හුස්ම නැති වෙගෙන යනවා. නැති වෙගෙන යනකොට ඇඟ ගැහෙන්න ගන්නවා. ගැහෙන්න ගිහිල්ලා ගොඩක් වෙලා එම ගැහෙනවා. ඊට පස්සේ ඒකත් එමීම නැති වෙගෙන ගිහිල්ලා ඉඳන් කයේ කිසිම ශබ්දයක් බද නැති වෙනවා. ඊට පස්සේ නිකන් මනසට රූප ටික රූපත් පේන්න ගන්නවා. රූපත් ඒවත් එච්චර ගණන් ගත්තේ නැතුව ඉන්නකොට ඊට පස්සේ මොකක්වත් නැහැ නිකම්ම තියෙන ටිකක් වෙලා. ශරීරයේ මේ ව්‍යායාම නිකම් පේන තියෙන්නේ. ඉදින්දා ජීවිතේ ව්‍යායාම නැහැ. තක්මන හොඳට වෙලා නැහැ. ඒ නිසා මේ පරියංගිට ගියාම තක්මන්ට ගියාම අර ස්වේදේ පිට කරන්න හදනවා. ඇතුළේ තියෙන නිසා দাঁඩි දාන වැඩ වෙනවා අඩු. මාංශ වෙනවා අඩු. එහෙම කිව්වම හරිද ජීවිතේ. ඉදින්දා දවසේ ඇති වෙන්න দাঁඩි දාන්න වැඩක් වෙනවා දවසේ. ඒක අඩුයි සමිනවා. ඒකයි ප්‍රශ්න වෙලා තියෙන නිසා ඒක භාවනාවෙන් ගන්න බෑ. අවශ්‍ය ඇතුළත සෑහෙන දුමාරයක් ශරීර ක්‍රියාත්මක වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔය වගේ ශරීරයක් නැත්නම් ඉඳගත්තට පස්සේ අර සම්පූර්ණ දවසේ වැඩ කරපු නැති එකට යායව දෙනවා. පරියන්කේදීත් දෙනවා. ඒ නිසා බලන්න හොඳට මහන්සි වෙන්න ඕනේ නමුත් දවසේ මේ ඇඟ ව්‍යායාම වෙන වැඩ ටිකක් කරලා වාඩි වෙන්න මොකක්වත් නැහැ. ඇඟ ෂෝක් එකට ඇඟට සනීපයක් දැනන වාඩි වෙච්චාම සක්මන් කරනකොට. ඒක නැති වුණොත් ස්වේදේ පිට කරනවා. ඒ ස්වේදේ අන්තිමට ඔලුවටත් ගන්නවා. ඇඟටත් ඉන්න ඉරියව පහසුකම් දෙන්නේ ඒ නිසා දවසට දැයෙන ප්‍රමාණයක් ශරීරයට අවශ්‍ය ව්‍යායාම ටික අවශ්‍යයි. සර්වඥාන්සේ ඉන්න කාලේ දවසට හැකම 10ක් කිලෝමීටර් 16ක් පයින් ඇවිදිනවා. අලියෙක් දවසට හැතම 20ක් කෑම හොයන්න ඇවිදිනවා. ඉතින් අපි අද හදාගෙන තියෙන මේ හොර ජීවිතේ හරි හොරකම කියලා කියන්නේ මේකට. බුබ්බඩකම නිසා භාවනා කරනකොට පිට වෙනව නැත්නම් ඕකත් නැහැ. දන්නේත් නැහැ. ඒ නිසා සෑහෙන ප්‍රමාණයක් දවසකට සංඛ්‍යා වංශ වෙච්චාම වතපිලියුත කරන්න ඕන. එතනින් ගියාම මේ කවුරු මොනවා කරුවත් ශරීරේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක පරියන්කේදී සක්මණේදී මම දැකලා තියෙන මේ කම්පන චංචල හරියට වැඩි කරලා අර අඩුව සම්පාදනය කරන්න හදනවා. ඒත් ප්‍රශ්නයක් නෑ. මේ යෝගාචර බය වෙනවා. එතකොට මේ මොකಾದ මේ භූතෙක් ඇවිල්ලාද? එහෙම නැත්නම් යකා ගහලාද ඌණියක් කරලාද කියලා නෑ. ඌණියමක් කරගෙන තියෙන්නේ. මේ ශරීරයෙන් අවශ්‍ය වැඩ ගන්නෑ. ඒ නිසා මේ උඩාට පල්ලයට තුන් හතර සැරයක් යන මං ඕන තිමේ වැලි බය එකක් කරන් දෙන්න. නැත්නම් මේ වැලි ටික අතර දාන්න උඩාර මේ තක්මන් මළු වලට එතකොට පිනක් සිද්ධ වෙනවා දාඩියක් දානවා ඉඳගත්තර වායතේ මොකුත් නැහැ යෝක එකට භාවනාව යනවා අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපානයේ ධාතු මනසිකාරය වායෝ පොට්ටබ්බ ධාතුව ඇතුල් වෙනවා පිට වෙනවා දිග කෙටි බව වැටහෙනවා එක ඇතුල් වීමක මුලපටන් ගැනීමත් අගත් මැදත් අතරත් වායෝ ධාතු බව දැනගන්නවා වාය ධාතුවේ ස්වභාව ලක්ෂණ භාව ලක්ෂණ ක්‍රියාකාරීත්වය වැටෙන ආකාරය චලනය පිම්බීම හැකිලිම හමායම හැපෙන තැන ගොරෝසු සිනිඳු බව, පටවි බව දැනගන්නවා. ගමනේ උණුසුම සිසිල තේජෝ ධාතුව බවත් දහඩිය ගැලීමක් කෙල ධාරාවක් අනුව ආපෝ ධාතුව බවත් දැනගන්නවා. වායෝ ධාතුව අනුව රූප කොටස් රාශි වශයෙන් දැනගන්නවා. වායෝ ධාතුවේ හැපීම අනුව දැනීම් සම්භාරයක් දැක ගන්නවා. ධාතුන්ගේ නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රකටයි. ධාතුන්ගෙන් හටගත් ආහාර හේතුවෙන් පවතින මේ දරත කයේ ස්වභාවය අසුබය පිළිකුල්ය අසාරය. දෙතිස් කොට්ටාස රූප මිටි රූප කලාප දැනගන්නවා. ඇතිවීම අනේ ඔය පිස්සු කයට අප වැඩන්නේ ඔබගන්න මේ කවුදෝ බොළු උණුනර කරන මේ ලියන මේ භාවනා කරනකොට පේන දේවල් කියන්නේ. මේ ධාතු මනසකාර පාඩම උගන්වන්න හදනවා. කුළු කුරුවල ඉච්ච කාගේ හරි වැඩක්. අවදාන ප්‍රශ්න නොකිය හිටන හොඳයි. කොහෙන් හරි ළඟ දිගෙන ගත්ත පාඩම් වගේක් අපිට උගන්වන්න හදනවා මේ කට පාඩම් කරගෙන ඇවිල්ලා. මට කියන්න තියෙන්නේ වැටෙන දේ කියන්නේ ධාතු මනසිකාර උගන්වන්න යන්න එපා. මේ අර ධාතු මේ ධාතු ආතරලයිස්තු ආදාන ඒකට දසර කරනු කියනවා ඒක කරනවා සාමාන්‍ය අභිධර්ම පාඩම් වලදී කරනවා. මේකේම ගන්න. මේකේ මේ ආසර්පසාතිදී වැටෙන දේ තමන්ට වැටෙන දේ විතක් ආ. මේ අවශ්‍යතාවයක් නැහැ. මේ මේ කියන්නේ මනස වැඩ කරන්නේ. චින්තාමේ වැඩ කරන ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. ඉතින් ඒකට වෙන්නේ ආගෙන ඉන්න කට්ටියට දැන් මේ දෙකත් වෙලා වෙලා. එපා වෙන. කියන මනසට එපා වෙනවා. මටත් එපා වෙනවා. හැබැයි ලියන එක නයි එපා වෙන්නේ නැහැ. කරුණාකර කුණුවර පැත්තක දාලා භාවනා කරලා කමඨාන් වාර්තා ලියන විදිහට ලියන්න. ඔය දන්න වචන ඉගෙන ගන්නව නෙවෙයි මම මෙතනලා ඉඳගෙන ඉන්නේ. මං ඉඳගෙන ඉන්නේ මට පුළුවන් නම් මේක සම්මුති ඥාණයට දාලා දෙන්න. ඔය ප්‍රත්‍යක්ෂ ඥාන, ඔය ගම්බීර ඥාන වලට ගියාම කෙලින්ම අංගොඩින් තමයි නතර වෙන්නේ. බොහොම ඉක්මනට යන්න පුළුවන් ඉර මේ පිස්සන් කොටුවකට. එහෙම තැනක නෙමෙයි මේ භාවනාව තියෙන්නේ. මේ වැටහෙන භාවන භාවනා කරනකොට වැටහෙන දේ කියන්නේ. ওই වචෙන් නැතුණාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සම්මුති ඥානේ පාගගෙන මේ પરමාර්ථ ධර්ම උගන්වන්න හදනවා. ඔබ භයානක ලෙඩක් විපස්සනා යෝගාවචරයට. හැබැයි පණ්ඩිසාංශේ පණ්ඩිත හොඳටම දන්නවා භාවනාවක් දන්නවා විපස්සනා දන්නවා. ඒක හැම වෙලාවෙම කරදර කරන්නේ මේ දැනුම තියන්න ඕන දැන දන්නවනම් මෙතන දැනුම් වන්ද තැනක් නෑ මෙතන මේ ප්‍රත්‍යක්ෂය අවබෝධ කරපු දෙය කියන තැන. ඒ නිසා ඔය දැනුම නරකම නෑ. හැබැයි නරක මිනිහට අහුනොත් නරක විදිහට පාවිච්චි කරොත් එහෙනම් I think අර පොඩි බබෙකුට හයි ප්‍රෝටීන් දුන්නා වගේ අජීර්ණයට යනවා. අපි ඒ නිසා මෙතන නැත කරමු. ඒක බෑග් අරගෙන තියෙන අපිට තියෙන තව විනාඩි 55 විතර කාලයක් සක්මන් භාවනාවට අපි ඊට පස්සේ තුනට රැස් වෙනවා. අපි පරියංක භාවනාවට සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි